උසස් මාර්ගඵලයන් ලබා ගැනීමේ ප්‍රාමාත්‍යයෙන් භවනා කරන නිසා උසස් මාර්ගඵල ලබා ගැනීමට බලාපොරොත්තු වන අයට දෙහිමින් උපකාර වන නිස්සරණීය සූත්‍රය ආශ්‍රයෙන් සරල දේශනාවක් ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තු වන්නේ. නිස්සරණය කියන එකේ අදහස නිදහස් වීම, වෙන්වීම කියන එක. මේකට මතක ඇති මේක ප්‍රථමයෙන් පංචස්කන්ධයේ නිස්සරණය ගැන අප විස්තර ඉදිරිපත් කර බව. යෝගිකේ රූපස්මින් චන්දනාම විනෝ චන්දනාගප්පහන නිදං රූපස්ස නිස්සරණං ආදී වශයෙන් ඒවා විස්තර කළා. මේක රූපේ කෙරේ යම් කිසි චන්දරාගයක් තියෙනවා නම් මේ චන්දරාගය සම්පූර්ණයෙන් නැති කළාට පස්ව තමයි රූපේ කෙරේ තියෙන බැඳීම කෙනෙකුගේ සිත තුළ නැතිවන්නේ. එතකොටයි රූපෙන් තමයි නිදහස් වෙනවා කියලා කියන්නේ. ඡන්දය කියන්නේ කැමැත්තට, රාගය කියන්නේ ඇලීම, බැඳීම. තමන්ගේ ශරීරයේ දෙස බැලුවාට පසුව, සිතින් බැලුවාට පසුව තමන්ට තේරෙනවා නම් ඒකේ කැමැත්තක් තියෙනවා, ඇලීමක් තියෙනවා, බැඳීමක් තියෙනයි කියලා. තමන්ගේ රූපේ කෙරේ ඡන්ද රාගය තාමත් තමාගේ සිත තුළ ක්‍රියාත්මක වෙනවා. තමා ප්‍රිය කරන කෙනෙකුගේ ශරීරයේ දෙස සිතින් කල්පනා කර බැලුවාට පසුව ඒ පිළිබඳව චන්දරාගයක් ඇති වෙනවා නම් එතකොට සමාගයේ සිත තුළ බාහිර ස්කන්ධ ධර්ම කෙරෙහි චන්ද්‍රාගයක් ඇති වෙන බව තේරුම් ගත යුතුයි. ඒ වගේම බාහිර ලෝකයේ ජීව වස්තුන් තියෙනවා. ගෙවල් දොරවල් යාන වාහන කාල්. ඒවා ඒ වගේම ඉඩ කඩම් ආදී ඒවා මේවා කෙරෙහි සිහිපත් කරන විට යම්කිසි කැමැත්තක් හෝ බැඳීමක් තියෙනවා නම් චන්ද්‍රාගයක් තියෙනවා නම් ඒවා කෙරෙහි සමාගයේ සිත තුළ චන්ද්‍රාගයේ තිබෙන බව තේරුම් ගත යුතුයි. යම් කෙනෙක් මේ චන්දරාගය නැති කරලා නම් සිටින්නේ මේවා ගැන සිහිපත් කරන විටම ශ්‍රණයක් යන්නට ප්‍රථමයෙන් ඔහුගේ ඔයගේ සිත සම්පූර්ණයෙන් නිසල වී යනවා කිසිම අරමුණක් කිසිම සිතිවිල්ලක් නැහැ. ඒ නොවනනම් තමයි නොවනවා නම් තමාගේ සිත තුළ චන්දරාගය තිබෙන බව තේරුම් ගත යුතුයි. ඒ තේරුම් ගත්තාට පසුව මේ චන්දනාගේ ඇතිවන්නේ රූපස්කන්ධය යථා පරිදි තවම සම්පූර්ණයෙන් අවබෝධ කරගෙන නොමැති නිසා බව තේරුම් ගන්නට ඕන. රූපේ නියම තත්ත්වයේ වශයෙන් මේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව ආදී කරුණු තේරුම් අරගෙන අපි ඒ වගේම මේ රූපස්කන්ධ ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍යයක් කියලා තේරුම් අරගෙන නැහැ. මේ රූපස්කන්ධ ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍යයක් කියලා අවබෝධ කරගන්නේ නැහැ. මේ අවබෝධ කරගෙන නැහැ කියන එකෙන් අදහස් කරන්නේ මේ දක්වා ඒ අවබෝධය ඇති වෙන්නේ නැහැ කියන එක නෙවෙයි. සංතරාගයේ නැතිවීමට තමන් සුදුසු මට්ටමට ඒ අවබෝධය තවම ඇතිලා නැහැ. යෝ වේදනාය චන්දරාග විනෝ චන්දරාගප්පහණ නිදම් වේදනාය නිස්සාරණං කියලා බුදුහාමුදුරුවෝ දැක්වූ පාඩයක් තියෙනවා. වේදනාව කියන්නේ යම්කිසි කැමැත්තක් තියෙනවා නම් බැඳීමක් තියෙනවා නම් මේ කැමැත්ත බැඳීම සම්පූර්ණයෙන් නැති වී යාමට තමයි වේදනාවේ නිස්සරණය කියලා කතා කරන්නේ. මේදී ආමිෂ වේදන, සාමිෂ වේදනා, නිර්ආමිෂ වේදනා කියන කොටස් දෙකම ඇතුළත් වෙනවා. Taman ධ්‍යානයකට සංවාදින්නට පුළුවන් නම්, Tamanට ධ්‍යානයකට සංවාදින්නට පුළුවන් නම්, පරිසම්මෝධයට සංවාදින්නට පුළුවන් නම් ඒ ඒ අවස්ථාවේදී නිර්ආමිෂ සෝයයක් තියෙනවා. මෙන්න සෝයයට පවා ඡන්දයක් හෝ රාගයක් සබාගත යුත්තේ යුතු නැහැ හේතුව ඒ සියල්ලම නැති වී යන ධර්ම නිසා ලෝකාංශ පරිසංයුත් කාමරාග නිශ්චිත යම් වේදනාවක් පෙරී පරිවල ඡන්ද රාගයක් අනාගාමි නොවු සෑම කෙනෙකුගේ සිත තුළ පවතින එතකොට විශේෂයෙන්ම සුඛ වේදනාවට බොහෝ දෙනෙක් ඇලිලා සිටින්නේ ඒක මෙදින්නට කැමැති සංඥාවක් තියෙනවා රාගයක් තියෙනවා සමාගයේම සිත දෙස බැලුවාට පසුව තමන්ට තේරෙනවා නම් මේ වේදනාව කෙරෙහි විශේෂයෙන්ම සුඛ වේදනාව කෙරෙහි ඇලීමක් තියෙනවා මේක විඳීමට කැමැත්තක් තියෙනවා මේකට බැඳීමක් තියෙනවා කියලා. ඒකෙන් තේරුම් ගන්නට ඕන වේදනාවෙන් තමා නිදහස් වෙලා නැහැ. වේදනාව සිතින් අතහැරලා නැහැ. එතකොට ඒක වේදනාවසිතින් අතහරින්නට නොහැකිකම දැඩි නොහැකි වී තිබෙන්නේ සංකේශයක් නෙවෙයි වේදනාවේ යථාර්ථයේ තේරුම් අරගෙන නැති නිසා. වේදනාවේ ඇතිවීමේ හේතුව හරියට දැකලා නැහැ. ඒ වගේම වේදනාවේ ආස්වාදය දැකලා නැහැ. සුඛ සුඛ වේදනාවේ තියෙන ආස්වාදය. ආස්වාදය කියන්නේ යම්කිසි සාත වේදනාවක් සම්මිහිදී නිදීමක්. ඉතින් මේ මිහිරි විඳීමක් වශයෙන් මුලාවෙන් පස්සේ සිටියට කාමරාග නිශ්චිත වූ ඒ සියලුම වේදනාම දුකක් කියලා අවබෝධ කරගෙන නැහැ ඒක සැපක් වශයෙන් අවබෝධ කරගෙන ඉන්නවා ඊළඟට වේදනාවේ ආදීනේ දන්නේ නැහැ මේ කුයිසුක වේදනාවක් ආවත් ඒක ඒ වෙලාවෙම නැති යන මේ ජීවිතේ පුරා යන්තා වේදනාවක් විඳනන් ඒ වේදනාව කිසියක කිසිම දෙයක් දැන් ඉතිරියලා නැහැ සියල්ලම නිරුද්ධ වෙලා ගිහින්. අද විඳින වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාවත් ඇත්තම නිරුද්ධ වී යනවා. මේ නිරුද්ධ වී ගියාට පස්සේ මේවා අල්ලන්නට, අගයන්නට කිසිවක් ශේෂවන්නේ වහා ඇති වහා නැති යන මේ වේදනා මාත්‍රයක් උපාදාන කිරීම නිසා කොයිතරම් දුකකට පීඩාවට පත්වන්නට සිදු වෙනවද කියන කාරණාවත් බොහෝ දෙනෙකුට බොහෝ දෙනෙක් අවබෝධ කරගෙන නැති කරනවා. වේදනාවක් සුඛ වේදනාවක් නිරායාසයෙන් නැති නොවන නිසා ඒක ආයාසයෙන් ඇති කරගන්නට නොඒ දේවල් කරන්න සිදුවේ. ඒ කරණයට කායික දුක් මානසික දුක් විඳින්න සිදුවන්න සිදු වෙනවා. ඒ වගේම ඒ සුඛ වේදනාව විඳීම නිසා විඳාට පසුවයි නොඑක් කායික සහ මානසික වේදනා විඳින්නට සිදුවන අවස්ථා තිබෙනවා. ඒ සුඛ වේදනාවට ආශා කරාට පසු ඒකම දුක්ඛ සමුදය සත්‍යයක් වෙන නිසා සංසාරේ පුරාම මේ තරම් කාල පරිච්ඡේදයක් ඉස්සේ එකදී එකදී මෙරි මෙරි සසර දුකට සසර දුක මිදින්නට මිදින් සසර දුක මිදින්නට සිදුවනවා. එතකොට මේ විදිහට මේ වේදනාවේ නිස්සරණය ආදී කරුණු දැන වේදනාවේ නිස්සරණය වීමට නම් වේදනාවේ ආස්වාදය ආදීනවේ සම්බේ ආදී කරුණු වේදනාව අනිත්‍ය බව දුක් බව නාම බව ආදී කරුණු තවම 100ට 100ක්ම සම්පූර්ණ කරගෙන නැති බව තමා විසින්ම තේරුම් ගත යුතුයි. සංඥා සංකාර විඥාන කියන සසවිස් ස්කන්ධ පිළිබඳව ඒ විදිහටම පිළිපැදලා ඒවා කෙරෙහි තමාගේ සිතතල සාම බැඳීමක් තියෙනවා ය කැමැත්තක් තියෙනවා ය කියන එක තේරුම් ගන්නට ඕන. එතකොට මේ නිස්සරණය කියන්නේ මේ වගේ සම්පූර්ණ නැති වෙන්නේ යාම ඒ වගේ පවත්නාව ඡන්දේ රාගේ නැත්තරම නැති කිරීම. කාම ආදී ධර්මයන්ගේ සම්පූර්ණයෙන්ම නිදහස් වීම සඳහා තමාගේ සිත තුළ දියුණු කරගත යුතු ඇති කරගත යුතු ධර්ම වලට තමයි නිස්සරණීය ධර්ම කියලා ප්‍රකාශ කරන්නේ. මේ නිස්සරණීය ධර්ම විස්තර කරන සූත්‍ර තිබෙනවා සුත්ත නිපාතයේදී විනායක සූත්‍රයක් එහි දැක්වෙනවා මෙන්න මෙහෙම පාඩයක්. තිස්සෝ එමා භික්ඛවේ නිස්සරණීයෝ නිස්සරණීය ධාතුව කතමා තිස්සෝ. මහණෙනි නිස්සරණීය ධාතු තුනක් තියෙනවා මොකක්ද ඒ තුන? කාමාන වේතන් නිස්සරණං යදි දන්නේ කම්මං. රූපාන නිස්සරණං යදි දං ආරෝපං. යංකෝපන කිංචේ ජාතං භූතං සංකතං පටිච්චසම්පන්නං නිරෝධෝ තස්ස නිස්සරණ කාමයන්ගේ නිස්සරණය තමයි නෛෂ්කර්මය රූපේ නිස්සරණය තමයි අරූපය යම්කිසි හේතයෙන් හටගත් සංකතෝ පටිච්චසම්පන්න ධර්මයක් තියෙනවා නම් ඒ වාගේ නිස්සරණය තමයි නිරෝධය මේ ඉතිවිත්තර සූත්‍රයේ නිස්සරණීය සූත්‍රයේ ඉතිවිත්ත පාළියේ නිස්සරණීය සූත්‍රයේ දැක්වෙන කොටසක් අපි ඉදිරිපත් කළා. අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තියෙන නිස්සරණීය කියලා සූත්‍රයක්. ඒ දක්වනවා පංචමා භික්ඛවේ නිස්සරණීය ධාතෝ කතමා පංච මානෙනි නිස්සරණීය ධාතෝ පහක් තේනවා මොනවද මේ පහ ඒකයි අදහස ඒ කරුණ පහ වශයෙන් දක්වන්නේ කාමයන්ගේ නිස්සරණය ව්‍යාපාදයේ නිස්සරණය විහිංසාවේ නිස්සරණය සෝකේ නිස්සරණය සහ සක්කායේ නිස්සරණය මේ කියන කරුණු පහයි ඒ දක්වා තිබෙන්නේ මේ එක කරුණක් පමණයි අද විස්තර කිරීමට කාලය අවකාශ දෙන්න ලබන්නේ කාමයන්ගේ නිස්සරණය මේ සූත්‍රයේ කාමයන්ගේ නිස්සරණය ගැන බුදුරජාණන් වහන්සේ දක්වා ඇති පාඩේ මෙන්න මේකයි ඉද දික්කේ දෙක්ඛෝ කාමේ මනසිකරෝතෝ කාමේසු චිත්තං නපක්ඛන්දින පසීදදින සංතිත්තේ නාදිමුච්චති නෙක්ඛම්මං කෝ පනස්ස මනසිකරෝතෝ නෙක්ඛම්මේ චිත්තං පක්ඛන්දිති පසීදති සංතිත්තේ අදිමුච්චති තස්ස සංචිත්තං සුඛතං සුභාවිතං සීමත්තං සුවිසංයුත්තං කාමේති යේච කාම්පච්ච උප්පජ්ජන්ති ආශා විගාත පරිලාහා මුත්තෝසෝ දේහි නසෝ සංවේදනා වේදේති හිතමක්ඛාතං කාමානං මේ පාඩේ ඊටම සරල අදහසම පළමුවෙන් කියන්නම් යම් කෙසේ වික්ෂෝන් කාමයන් පිළිබඳ මනසින් මෙනෙහි කරන විට මේ කාම පිළිබඳ සිතිවිලි පිළිබඳව තමාගේ සිත දැසගන්නේ නැහැ ඒ සිත පිළිටන්නේ නැහැ ගැන සිත ප්‍රසාදයට පත්වන්නේ ඒ වගේම ඒ කෙරෙහි සිත ඇලෙන්නේ නමුත් නෛෂ්කම්මය ගැන සිතන විට ඒගේ සිත මනමින් බැස ගන්නවා මනමින් පිටනවා ඒ ගැන ප්‍රසාදයටපත් වෙනවා ඒ වගේම ඒ සිත ඒ නෛෂ්කම්මයෙන් බැඳී පවතිනවා එතකොට මේ නෛෂ්කම්ම සහගත සිත සුඛතං ස්වභාවිතං මනමින් ඇති කරගෙන තිබෙනවා ඒ වගේම ස්වභාවිකන් නැවත නැවත වඩලා වඩලා වඩලා ප්‍රගුණ කරලා ප්‍රගුණ කරලා මනමින් භාවිතා කරලා තිබෙනවා. එම නිසාම එම සිත ශ්‍රීමත්තං කාමේහි කාමයන්ගෙන් මැඩලින් මිදෙලා. ඊළඟට ශ්‍රී විසංගත්තං කාමේහි කාමයන් හා සංයුක්ත වෙලා නැහැ බැඳිලා නැහැ. යේච කාමපච්ච උපජ්ජන්ති ආශ්‍රව විගත පරිලාහා මේ කාමයන් නිසා තමාගේ සිත තුළ ආශ්‍රව ධර්ම ඇතිවෙනවා නම් කාම ඕග කාම ඡන්ද ආදී ධර්මයන් පහළ වෙනවා නම් විගත පරිලාහා ඒ තුලින් ඇති වෙන පරිලාහයන් දෙවියන් දෙවියන් ආදී සිදි වෙනවා නම් කාම ස්නේහයක් කාම පරිලාහයක් කාම සංසාරයක් ආදී ධර්මයන් ඇති වෙනවා නම් මුත්තෝසෝතේහි ඕ ඒ සියල්ලගෙන් මිදෙලා නසෝතම් වේදනා වේදේති ඔහු ඒ කාම මිශ්‍රතු වේදනා විඳින්නට ගන්නෑ විඳින්නේ ඉදමක්කත් ඉදමක්කාතං කාමානං නිස්සරණං කාමයන්ගේ නිස්සරණය කියන්නේ මෙන්න මේකයි මේ දී පළමුවෙන් බුදුරජාණන් වහන්සේ දක්වන යම් කිසි දෙක්ෂා කාමයන් ගැන සිහිපත් කරනකොට මෙනෙහි කරන විට කාමයේ සිටින්න පස්සෙන් දෙන පසීත තින සම්පිච්ච තින ආදිමුච්ච දිවේ මේ සූත්‍රයේ තියෙන නාදිමුච්ඡති කියන වචනේ නෙවෙයි නෑ විමුච්ඡති කියලා තේරුමක් නැති වචනයක් අපි නිවැරදි කරලායි මේ ප්‍රකාශ කළේ. එතකොට මේ කාමයන් ගැන සිතනකොට ඒ ගැන සිතවිලි සිතෙන්නේ නැතුව ඒ ගැන සිත දුවන්නේ නැතුව ඒ ගැන සිතේ ප්‍රසාදයක් ඇති වෙන්නේ නැතුව ඒ ගැන ඇලෙන්නේ නැතුව කටයුතු කිරිය තමන්ගේ සිත පවතිනවා නම් ඒකෙන්ම අදහස් කරන්නේ තමන් මේ කාමයේ සම්පූර්ණයෙන්ම නැති කරලා අනාගාමී වෙලා සිටිනවා කියන්නේ. අද ලංකාවේ බොහෝ දෙනෙක් අනාගාමී වී සිටිනවා කියලා පැවති සිටින ආශිර්වාද. ඒ පමණක් නෙවෙයි රහත් වෙලයි කියලා ප්‍රසිද්ධියේ කියන නිහිතවදී සිටිනවා පැවති සිටින ආශිර්වාද. මේ දේශනාවට අදාළ නොවන මේ රහත් භාවය ප්‍රකාශ කරන අවස්ථා පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක මම කියන්නම් මොකද මෙයාට නිතර අසන්නට ලැබෙනවා මේ අනාගාමී වෙලා රහත් වෙලා කියන කිවිස් ගැන. එතකොට මේ රහත් භාවය ආදී ප්‍රකාශ කරන කරුණු පහ දැනගත්තාට පසුව මේ කුමක පිළිදලා කුමන අදහසක් තුළින්ද මේ தත්ත්වය ප්‍රකාශ කරන්නේ කියන අවබෝධය ඇති කරගන්නට මේ ඇයට හැකිවන නිසා තමයි අපේ මේ දේශනාවට අදාළ නුවත් ඒ කරුණු කියනට අදහස් කරයි. පංචමාන දෙක්කේ යන ව්‍යාකරණානිත්තේ කතමානි පංචේ රහත් භාවයේ ප්‍රකාශ කළ හැකි ආකාර පහක් තියෙනවා මහණෙනි මොකක්ද ඒ පහ? මන්දස්සා මෝමෝහස්සා අඤ්ඤම් ව්‍යාකරෝති මන්ද නුවණක් තියෙන මෝඩකමින් යුතු පුද්ගලයෝ ඒ මදකම මද නුවණ නිසා මෝඩකම නිසා මම රහත් වුණා කියලා ලෝකයට කියනවා. පාපිච්චෝ ඉච්ඡා පාපතෝ වඤ්ඤම් ව්‍යාකරෝති පාපිච්චෝ අදහස් වලින් යුතුව ලෝකයෙන් ගරු බොහොම සැලකේ ලැබීමට ප්‍රසිද්ධිය ලැබීමට මමත් මෙහෙම කෙනෙක් කියන හිතකින් හිතේ තියෙන මාණය මාණයෙන් යුතුව ලෝකයට ඒ ගරු බොහොම සත්කාරාදී ලැබීමේ පාපිච්චේ පවිතු අදහසින් යුතුව තහත් භාවය ලෝකයට ප්‍රකාශ කරනවා උම්මාදා චිත්ත විත්තේ පාඤ්ඤම් ව්‍යාකරෝති උමතු භාවයට පත් වෙලා සිත විශ්චිත වෙලා සමහරට භාවනාව තුළින්ම උමතු වන්නට පුළුවන් සිත විශ්චිත වෙන්නට පුළුවන් එසේ නුවත් මොලේ සෛලම්ගේ රසායන මොලේ තියෙන රසායනික ක්‍රියාදාමයන්ගේ නිසි පරිදි සිත නිසි පරිදි ඒවා සිදු වෙන්නේ නැත්නම් සිත විසිරිත විපිලිස්තර භාවයට පත් වන්නට පුළුවන් මෙසේ උම්මාදයට හෝ සිතේ වික්ෂිප්ත භාවයට පත් වීම තුළිනුත් රහත් භාවයේ සමහර අය ප්‍රකාශ කරනවා අධිකාණේන අඤ්ඤම් ව්‍යාකරෝති භාවනා කරලා පොඩි අත්දැකීමක් ලැබුවාට පස්සේ මේකෙන් රැවටෙනවා මම රහත්ණයි කියලා. ඒ භාවනා කරලා ප්‍රතිඵලයක් ලැබලා ඇත්තටම මාර්ගඵල ලබන්නේ නැතුව මේකට මේක මම ලැබුවයි කියලා රැවටෙන එකද කියන්නේ අධිමානයටපත් වෙනවා මේ අධිමාන ගතියෙන් මෙතු අධිමානයෙන් මෙතු රහත් භාවය ප්‍රකාශ කරනවා. පස්වෙනි එක සම්මදේව අඤ්ඤම් ව්‍යාකරෝති සැබවින්ම රහත් භාවයට පත් වුණාට පස්සේ රහත් වුණා කියලා කියනවා. හැබැයි මේක සිදු නොවන දෙයක්. සැබවින්ම රහත් වූ කෙනෙක් තමයි රහත් වුණා කියලා ලෝකයට කවදාවත් ප්‍රකාශ කරන්න කියන්නේ. තමන් රහත් වුණා කියන හැඟීම ගෑවිලාවත් නැහැ. සාමාන්‍ය පුච්චලේ බවට උපත් වෙනවා. පුෂ්පාණ්ඩේද සම්පූර්ණම ඔහුගේ සිත තුළින් ගිලී යනවා. මම උසස් කෙනෙක්, පහත් කෙනෙක්, සමතත්වයේ කෙනෙක් ආදී අදහස් සීල මානසීය මානසදිස් මාන ආදී කිසිවක්ම නැති යනවා. රහත් වෙලා කියන හැඟීමක්වත් ඔහුගේ සිත තුළ නැති නිසා ඒ වගේම කිසියෙකුට ඒකට ඒ ප්‍රකාශ කිරීමට ඇති අවශ්‍යතාවයකුත් නැති නිසා එහෙම ප්‍රකාශ කරන්නේ නැහැ. ඉතින් කෙසේ වෙලත් ඔය කියන කරුණ පහළ තමයි යම් කෙනෙක් ඔය ඉහළ ඉහළ මාර්ගඵල ලැබුවයි කියලා ප්‍රකාශ කරන්න ලබන්නේ. ඉතින් මේ සමහර විට කල්පනා කරනකොට හිතෙන්නට පුළුවන් මගේ සිත තුළ දැන් කිසිම කාමයක් පිළිබඳ හැඟීමක් නැහැ නේද කියලා. ඒක කියන්නටයි මම මේ කරුණ කිව්වේ. එහෙම කාමයන් පිළිබඳ හැඟීමක් නැහැ නේ හැඟීමක් ඇති නුනට පැවටෙන්නට එපා මම අනාගාමී වෙලා සිටිනවාය කියලා. ඒක අවධාරණය කරලා දැක්වීම සඳහා තමයි අපි මේ පාඩේ උපුටා දැක්වෙන්නේ. එතකොට මේ කාමයන් ගැන සිහිපත් කරනකොට ඒ විදිහට ඒ කාමයන් පිළිබඳ සිතිවිලි තමාගේ සිත තුළ ගණන් නැත්නම් ඒකෙන්ම තීරණය කරන්න සුදුසු නැහැ තමන් අනාගාමී නැහැ. කාම කියන්නේ කොටස් දෙකකට වස්තුකාම, ප්‍රේෂකාම කියන කොටස් දෙකකට. ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගඳ සුවඳ, ප්‍රිය රස, ඊට ප්‍රිය වූ කායද දැන ස්පර්ශණයවත් කියන්නේ වස්තුකාමී. ඒවා හා සම්බන්ධයෙන් පහළ වෙනා නම් තමාගේ සිත තුළ යම් කිසි ක්ලේශ ධර්ම, මේවට කියන්නේ ක්ලේශ ධර්ම කියලා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු ඇහැට ඊටම ප්‍රිය රූපයක් තියෙනවා. ඒ ප්‍රිය රූපේ Taman දකිනවා. ඒ රූපී රූපේ දැක්කාට පස්සේ පළමුවෙන් ඇතිවන්නේ චක්ක විඥාන සිත. ඒ රූපේ පිළිස්ස රූපය දැක්කාට පස්ව පහළ වෙන පළවෙනි සිතට කියන නම තමයි චක්ක විඥාන කියන්නේ. ඇහි නෙමෙයි ඒ සිත පහළවන්නේ සිත තුළයි නමුත් ඇස ඇසුරු කරගෙන පහළවන නිසා ඒකට චක්ක විඥානය කියලා ප්‍රකාශ කරන්නේ රූපය පිළිබඳ දැනීමක් තමයි ඒ විඥාණයෙන් කරන්නේ ඇති කර දෙන්නේ දැනීමක් පමණයි ඊට පස්සේ රූපය හඳුනා ගන්න රූප සංඥාවක් ඇති වෙනවා මේ අසවල් දෙයක් අසවල් කෙනෙක් අසවල් නැත්නම් ලස්සනයි තරුණයි ආදී විවිධ ආකාරයෙන් හඳුනා ගන්නවා මේ රූප සංඥාව ඇති වුණාට පස්සේ රූපය දැකීම තුළින් යම්කිසි ආස්වාදයක් සුඛ ආස්වාදයක් ලැබෙනවා ලස්සනයි මිහිරි සුඛයි යනස් ආදී වශයෙන් සිතපු නිසා ඒ ආකාරයෙන් හඳුනාගත් නිසා ආස්වාදයක් ඇති වෙනවා මේ ආස්වාදය ඇති වුණාට පස්සේ මේ ආස්වාදයට ආස්වා කරනවා දැන් මේ ආශාව නිසා තව තවත් ආශා කරන්නට ඔහු පෙළඹෙනවා. මොකද ආශාවටත් වෙන කෙනෙක් ආශා කරන්න බෑ. මේ නිසා ආශාවටත් ඔහු ආශා කරනවා. ආශාව බෙද දෙන්නේ ආස්වාදේ නිසා ආස්වාදයටත් ඔහු වළුම් කරනවා ආශා කරනවා. මේ ආස්වාදයත් ඒ වගේම මේ තණ්හාවත් ගෙන දුන්නේ ඒ රූපයේ පිළිපද මේක හොඳයි ලස්සනයි ආදී වශයෙන් සිතපු සංඥා තුලින්. ඒක නිසා සංඥාවටත් ආශා කරනවා. මේ ආශාවාදී සංස්කාර ධර්ම, ආස්වාදී ආදී වේදනා, ඒ වගේම මේ සංඥා කියන කොටස් තුනම ජනිත කර දෙන්නේ පළමුවෙන්ම රූපය දැකලා සිතක් පහළ වෙච්ච නිසා චක්ක විඥානය ඇති වෙච්ච නිසා. මේ පුද්ගලයාට නැවත නැවත ඒ රූපයේ බලබලා ආශා කර ආස්වාදයක් විඳින්නට අවශ්‍ය වෙනවා. ඒ නැවත නැවත බලබලා ආස්වාද වෙනවා කියන්නේ නැවත නැවත චක්ක විඥාන ඇති කර ගන්නට උට අවශ්‍ය ඒක නිසා එනහට නැවත බලන්නේ ඒක නිසා විඥාණයටත් ආශා කරනවා. මේ කියන ලද ආශාදේ ආරමේ වගේම ආශාවාදී කරුණු ඔක්කොම ක්ලේශ ධර්ම වශයෙන් විශ්ලේෂණය මේ ක්ලේශ ධර්ම නිකම්ම ඇති වුණේ ඇහැට ප්‍රිය රූපේ පෙනෙන්නට ඕන ඒක නිසා ප්‍රිය රූපේ නිසා මේවා ජනිත වුණේ බැවින් ඒ ඇසට පෙනෙන ප්‍රිය රූපයටත් ඔහු ආශා කරනවා මේ ප්‍රිය රූපයේ තිබුව පමණින් සිත තුළින් මේ ආසාව ආදී ආස්වාදය ආදී ලැබෙන්නේ ඇස තියෙන්නට ඕන ඒක නිසා ඇසට අස්සා කරනවා එතකොට ඇසයි ඇසට පෙනෙන මේ ප්‍රිය රූපයි කියන දෙකම වස්තුකාමයක් ඒ නිසා පහළ වූ ආස්වාදේ තණ්හා ආදී ඒවා ක්ලේශකාම ඇසට පෙනෙන රූප නිරාල හැම වෙලාවෙම වස්තුකාමයක් වශයෙන් සැලකෙන්නේ නැහැ. දැන් ඒක වෙලාවකට යම් කිසි රූපයක් දැකලා තමාගේ ශිත තුළ ආශාව ඇති වෙනකොට ඒ රූපය වස්තුකාමයක් වශයෙන් පලකනවා. නමුත් ඒ රූපේම පසු විටක දැකින දැක්කාට පස්සේ ආශාව ජනිත වෙන්නේ නැත්නම් කිසිම හැඟීමක් ඇති වෙන්නේ නැත්නම් ඒ රූපය එතකොට වස්තුකාමයක් වශයෙන් සැලකෙන්නේ නැත්නම් එකම රූපයක් දැක්කාට පසුව කෙනෙකුගේ ශිත තුළ ආශාව ඇති වෙන්න පුළුවන් රාගය බැඳීම ඇති වෙන්න පුළුවන් තවත් කෙනෙකුගේ ශරීරය තුළ කිසිවක් ඇති නොවී තිබෙන්නට පුළුවන් ඒ කිසිවක් ඇති නොවේ පුද්ගලයාට ඒ රූපේ කාම වස්තුවක් නෙවෙයි ඒ ආශාදාදී ඇති වෙච්ච ඉපනාට ඒ ඒ වස්තුව කාම වස්තුවක් ඒ රූපේ කාම වස්තුවක් ඒක නිසා වැදගත් භාවයේ තියෙන කාම වස්තු වල නෙවෙයි තමාගේ සිත තුළ පහළ වෙන කාම ක්ලේශ කාම වල එතකොට මේ ක්ලේශ කාමයන් ජනිත වීමට ප්‍රධාන හේතු වන කාරණාව සොයාගත යුතුයි විශේෂයෙන්ම අනාගාමී වීමට බලාපොරොත්තු වන කෙනෙක් විසින් කාමරාග අනුශය පටිඝානශය නැති කරන්නට ඕනේ. කාමරාග අනුශය නැති කරන්නට නම් කාමරාග අනුශය ඇති වෙන හේතුව දැකලා හේතු වයින් කරන්නට පිළිවෙනවා. පටිඝානශය නැති කරන්නට නම් ඒක ඇති වෙන හේතුව දැකලා ඒ හේතු වයින් කරන්නට සිදෙනවා. බොහෝ විට බොහෝ විට කියන්නේ 90කටත් වැඩි වාර ගන්නකදී කාමාස්වාදයක් ජනිත වන්නේ සුභයි ලස්සනයි කියලා බලන නිසා සුභ නිමිත්ත කියලා එකට කියන්නේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම ප්‍රකාශයක් වදාරලා තිබෙනවා. නාමබ්බේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි යේන අනුප්පන්නෝ කාමච්ඡන්தோ උපජ්ජති උප්පන්නෝ කාමච්ඡන්தோ බීයෝ භාවය හේකෝ බීයෝ භාවය දීපුල්ලාය සංවත්තතේ යදෙයිදම් වික්කවේ සුබ්‍රණිත්තං මේ නූපන් කාමයේ ඇතිවීමටත් උපන් කාමයේ තව තවත් දියුණු වීමටත් සුබ නිමිත්ත තරම් වෙන එකම ධර්මයක් ලෝකේ නැහැ මම මෙහෙම එකක් දකින්නේ නැහැ කියන එකයි සාමාන්‍ය සිංහල අදහස. එතකොට යම් කෙනෙක් සුභයි සුභයි කියලා යම් දෙයක් කෙරෙහි යම් කෙනෙක් කෙනෙක් දෙකෙනෙක් කෙරෙහි හරි හැඟීමක් ඇති කරගන්නවා නම් මේ හැඟීම තුළින් ඒ සුබ නිමිත්ත වශයෙන් දැකීම තුළින් තමයි කාමාශ්‍රාදය දැනිටවන්නේ. එතකොට මේ සුභ වශයෙන් දකින්න එක නිම නොමන ගමනක්. කවදාවත් නිමක් දකින්නට බැරි හරියකට වෘත්තයක ගමන් කරන ගමනක් වැනි දෙයක්. අපි හිතමු වෘත්තයක් තියෙනවා වෘත්තයේ මගේ රේඛාව මගේ තුනේ රේඛාව මත පිටින් ගමන් කරන කොටෙක් ගමන් කරලා කවදාවත් නිමවන්නට බෑ. නිම කරන්නට බෑ ඒ ගමන. ඒ වගේ තමයි සුභ වශයෙන් සුඛ වශයෙන් බලන තාක් කල් ඒ ගමන කවදාවත් නිමවන්නේ දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු මේ ඇදෙදිත ජීවිතයේදී මේවා දැක ගන්නට පුළුවන් දැන ගන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා පුරුෂයෙකුට මහණෙනි ස්ත්‍රී රූපේ තරම් සිත ඇදෙන බැඳෙන සිත මැඩ ගන්න තවත් ධර්මයක් නැහැ නාම බෙක්කේ යන්නන් ඒක රූපම් පි සමනුපස්සාම යේන පුරිසත් චිත්තම් පරිජාදාය තිත්තති යතේ දම් බික්කවේ ඉති රූපං කියලා ඒ බව දක්වනවා ඉති රූපයක් තරම් වෙනත් කිසිම රූපයක් පෞෂ්‍යයේ සිට මැඩගෙන සිටින්නට සිට අල්ලලා බැඳගෙන තබන්නට පුළුවන් එකක් ලෝකේ නැහැ කියන එකයි අදහස. ඒ වගේම ස්ත්‍රී ගන්ධය, ස්ත්‍රී සුවඳ, ස්ත්‍රී රසය, ස්ත්‍රී ස්පර්ශ පිළිබඳව ඒ විදිහටම කරුණු ප්‍රකාශ කරලා තියෙනවා. ඒ මින් පිළිබඳවත් ගැහැණියෙකුගේ සිට තුළ පිළිමින්ගේ ස්පර්ශය තරම් පිළිමින්ගේ රූපේ තරම් ආදී වශයෙන් මේ සිත බැඳ ගන්න සිත මැඩ ගන්න වෙනත් ධර්මතාවයක් නැති බව ප්‍රකාශ කරලා තියෙනවා. අපි හිතමු යම් කිසි පුරුෂයෙක් මේ ස්ත්‍රී රූපේ ලක්ෂණය කියලා හිතලා පොඩි කාලේ ඉඳලම ලක්ෂණය කියන හැඟීමට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ඒක බල බල ආස්වාද කරනවා. මේ පුද්ගලයා කොච්චර වයස්ගත වූ පුද්ගලයෙක් වුවත් ඒ රූප දැකලා ඒ තුනෙන් ලැබෙන ආස්වාදයේ විඳීමට ආස්වාදයේ විඳීමට තියෙන කැමැත්ත ඔහුගේ සිත තුළින් නැතිවන්නේ ඔහුට ආස්වාද විඳලා ඇතිවීමක් ඇතිවන්නේ නැහැ. සමාජයේ තාම වයස්ගත වූ ගැළහීන තත්ත්වයටපත් වූ පුද්ගලයෙක් වන්නට පුළුවන් එසේවත් ඔහුගේ සිත ඒ ආකාරයෙන් ගැළහීන තත්ත්වයටපත් ගන්නෑ ඒත් ඔහුගේ සිත තුළත් ආශාව තියෙනවා නැවත නැවතත් ඒ රූප දැක දැක බින් සුභ වශයෙන් බලන නිසා මේක දැක දැක ආස්වාද කරන්නේ මේ විදිහට සංසාරේ පුරාම මේක අපි සංසාරේ ආපු කාල පරිච්ඡේදයෙන් මෙතෙක් හිටියා සීමා කරන්නට නිම කරන්නට බෑ. ඒ සීමා කරන්නට බැරි අසීමිත සංසාර සාගරේ පුරාම සංසාරේ පුරාම මේ සුඛ වශයෙන් ගැනීම නිසා මේ ආකාරයෙන් බාහිර රූප වලට ඇලුනා බාහිර ශබ්ද වලට බාහිර ගඳ සුවඳ වලට බාහිර රස වලට බාහිර ස්පර්ශ වලට ඇලුනා බැඳුනා ඒ මේ සංසාරේ දිගින් දිගටම ඉපදෙට පැකිලී මෙරි මෙරි සංසාරේ පුරාම ආවා මේ සුභ වශයෙන් දැర్శණය කරන එක ඒක නිසා නොනිවෙන්න නොනවතින ගමන ඉදිරියට එසේම යන්නට වෙනවා යටත් ප්‍රේසෙන් අනාගාමී වත්තලා මේ සියල්ලම ප්‍රේණය කරේ නැත්තම් එතකොට මේ නොනිවෙන නොනවතින ගමන නවත්තන්නට නම් අසුභය අවශ්‍ය වෙනවා දැන් අපි හිතනවා යම් කෙනෙක් යම් කිසි ස්ත්‍රියෝ පුරුෂ රූපයක් දැකලා ඒ අකවර කොටසකට හෝ මුළු රූපයට ඇලුම් කරනවා නම් ඒක සබයි සබයි කියලා දකින්න නිසා ඇලුම් කරන අපේ ශරීරයේ එක් කොටසකට මූණකට කියලා හිතනවා. මූණට ඇලුම් කරනවා නැත්නම් ශරීරයේ වෙනත් කොටසකට ඇලුම් කරනවා කියලා හිතනවා. මේක සබයි සබයි කියලා හිතන තාක්කල් ඒ ඇලීම ඒ තුලින් ලැබෙන ආස්වාදයේ විඳීමට තිබෙන කැමැත්ත තණ්හාව දිගින් දිගටම ගලාගෙන යනවා. යම් පිටකදී මේක අසුභයි කියලා දැක්කොත් අන්න එවිට ඒ ගලා යාම නතර කරන්නට පුළුවන් වෙනවා. ඒක නිසා අසුභය අනිවාර්යයෙන්ම කාමච්ඡන්දය නැති කිරීමට බලාපොරොත්තු වන කෙනෙක් විසින් වැඩි යුතුයයි කියන බව බුදුරජාණන් වහන්සේ වැඩි යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වන කරවදාලා තිබෙනවා කිහිප අවස්ථාවක සූත්‍ර කිහිපයකම මම ඒවා කියලා තියෙනවා. එතකොට යම් කිසි කෙනෙක් මේ අසුභ වශයෙන් භාවනා කරලා සම්පූර්ණයෙන්ම සිත හොඳින් දියුණු කරලා දියුණු කරලා ධ්‍යාන වලට සමවදින්නට පුළුවන් තත්ත්වය ඇති කරගත්තා නම් මේ ධ්‍යානයත් ඉතාමත්ම ඉහළින් මැඩමින් වශීභාවයට පත් කරගත්තා නම් ඕනෑම අවස්ථාවකදී ධ්‍යානයට පත් කරගන්නට පුළුවන් ඕනෑම කාල පරිච්ඡේදයක් ධ්‍යානශයෙන් ඉන්නට පුළුවන් තත්ත්වයට පත් කරගෙන සිටිනවා නම් තස්ස සංචිත්තං සුඛං ස්වභාවිතං අර මා කලින් කියව පාඨයේ තියෙන වචනේ. ඒ සිත ඔහු මැනවින් ඇති කරගෙන මැනවින් භාවිතා කරලා මේ මැනවින් භාවිතා කරලා තියෙන අසුභ ධ්‍යාන චිත්තේ පව ධ්‍යාන චිත්තේ ශක්තිය තිබෙන තාක්කල් ඔහුගේ සිත තුළ කාමයේ ජනිතවන්නේ ඒක නිසා ශ්‍රීමුත්තං කාමේ හේසු විසංගත්තං කාමේ කියලා ඊසෝත්තර පාඨය දැක්වෙනවා කාමයන්ගෙන් බැඳිලා නැහැ සංයුක්ත වෙලා නැහැ ඈත් වෙලා පවතී ඔහුට කාමයන් ගැන සිහිපත් කරනට කාමේසු චිත්තං නපක්ඛන්දති නපසීදති නසංකිටති නාදිමුච්චති කාමයන් ගැන සීකරනකොට ඒකේට සිත බැස ගන්න ඒ සිතේ සතුටක් ඇතිවන්නේ ඒකේ සිතේ ඇලෙන්නේ බුදුහාමුදුර වෙනත් තැනකදී දැක්ක උපමාවක් තියෙනවා කුරුල්ලෙකුගේ පියාටුවක් අරන් ගෙන්දරට දාලා අපි අල්ලනවා නම් ඒ කුරුළු පියාටුව අල්ලාගෙන ඉන්න පැත්තට ඒක නැමි නැමි පිච්චි පිච්චි නැමි ඇලවි ඇලවි පස්සට එන ඉන්න පැත්තට එන අල්ලාගෙන ඉන්න පැත්තට ඒ වගේ කාමයන් ගැන සිහිපත් කරනකොට කාමයේ පැත්තට සිත දුවන්නේ තමා පසුපසට හැකිලි හැකිලි එනවා. මේ හැකිලි හැකිලි එන්නේ අර ධ්‍යාන චිත්තේ බලය ක්‍රියාත්මක වන තාක්කල් පමණයි. නමුත් නෙක්ඛම්මය ගැන සිතන විට මේ ධ්‍යාන සිතේ ගැන සිතන විට නෙක්ඛම්මේ චිත්තම් පක්ඛන්දති පසේදති සම්තිත්ත තේනාදි අදිමුච්චති මන්නමින් පිළිටන ඒකේ ඒකේම අදිමුක්ත වෙලා බැඳිලා සිටිනවා ඒක ඒක කෙරෙහි ඒ ධ්‍යාන සිතේ ගැස ගන්නට පුළුවන්කම ලැබෙනවා ඒච කාම්පච්ච උපජ්ජන්ති ආස්වා විගත පරිලාහ මුත්තෝ සෝතේකේ මේ කාමයන් නිසා යම්කිසි දුකක්, පීඩාවක්, පරිලාහයක්, සංతాපයක් සිතතල දැවීමක්, තැවීමක් ඇති වෙනවා නම් මේ පුද්ගලයා මේ සියලුම දේවල් වලින් මිදිලා මේ කාල පරිච්ඡේදය තුළදී ඒ වගේම ඊළඟට කියනවා නසෝතං වේදනං වේදීති කියලා. කාම වේදනාව විඳින්නේ නැහැ කියලා. මේ පුද්ගලයාට ධානසයේ අත්දකින විට ඇති සෝයක් කාම සෝයක් අත්දකින්න විට ඇති වූ සෝය කියන දෙකම සංසන්දනය කරලා බලන්න පුළුවන්. මේ සංසන්දනය කරලා බලනකොට තේරෙනවා කාම සෝයක් අත්දකින්න විට මුළු ශරීරයම හද වෙනවා, පත් වෙනවා, පර වෙනවා. ඕලාරික භාවයට ගොරෝසු භාවයටපත් වෙනවා. සිතත් ඕලාරිකයි ගොරෝසුයි සත්‍යල බර වෙනස් නොසන්සුන්. ධ්‍යානයකට අසුබ ධ්‍යානයකට සමවැදී සිටින අවස්ථාවේදී මුළු කයම සංසිඳිලා නිවිලා පටිච්චසමුප්පාදයේ සංසිඳීමකට පත් වෙලා කයේ බරක් නැහැ සැහැල්ලු භාවයට පත් වෙලා සිතේ බරක් නැහැ සිත සැහැල්ලු භාවයට පත් වෙලා සිත නිවිලා සැනසීලා සාන්ත ප්‍රණීත තත්ත්වයට පත් වෙලා මේ ශාන්ත ප්‍රණීත තත්ත්වය හා කාමසෝය සසඳන විට ඔහු පැහැදිලි ලෙසම අත්දකිනවා ඒ කාන්තේම කාම සුඛය කියන්නේ දැවීමක්. කාම සුඛය කියන්නේ පරිලාහයක්. කාම සුඛය කියන්නේ ගින්නක්. නැත්ති රාග සමෝවග්ගය කියලා ඒක නිසා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා රාගය සමාන ගින්දරක් නැහැ කියලා. මේවා සාමාන්‍ය ලෝක සත්‍යයට තේරුම් ගන්නට බැරි අත්දකින්නට බැරි දේවල් නමුත් ওই විදිහට අත්දකින්නට පුළුවන් නම් ඕකම තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තිබෙනවා අවබෝධ කර ගන්නට පුළුවන් ශක්තිය තිබෙනවා මේ රාගය කියන එක පරිලාහයක් දෙවීමක් තැවීමක් කියලා. එක්කොට එවැනි දෙවීමක් පරිලාහයක් තැවීමක් කියන්නේ දුක. මේ දුකක් සැපක් කියලා සිතාගෙන කටයුතු කරනවා. යම් පරිේශකතෝ අහෝ තදරියා දුක්ඛතෝ විදෝ කියලා එතනකදී බුදුහාමුදුර දක්වෝ පාඩියක් තිබෙනවා. ලෝකේ වෙනස්සස්ය සැපයි සැපයි සැපයි කියලා හිතන දේවල් තදරියා දුක්ඛතෝ විදෝ ආර්ය පුජ්‍යලෝ දුකක් දුකක් කියලා ප්‍රතිවේද කරගන්නවා. මේ තත්ත්වය හරියට අත්දකපු කෙනා අර කාමාස්වාදයේ දුකක් කියලා තේරෙන නිසා දුක්ඛේ සුඛ සංඥා චිත්ත විපල්ලාශය ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. එසේ දුක්ඛේ සුඛ සංඥා ත්‍රිපල්ලාශය අයින් කරගත්තාට පසුව කාමාස්වාදයේ තුලින් තියෙන වේදනාව විඳින්නට ඔහු පෙළඹෙන්නේ හිතමක් හා සංකාමානං නිස්සරණං කාමයන්ගේ නිස්සරණය මේකේ ප්‍රකාශ කරනවා ඒකයි ඔය පාඩේ ප්‍රායෝගික පැත්ත එතකොට ඒ අසුභය භාවිතා කළ යුතු වෙනවා ආකාර තුනකින්. පළමුවෙන්ම අසුභය භාවිතා කළ යුතුයි ආහාරයේ පටිච්චෝල සංඥාව ඇති වෙන ආකාරය. දෙවෙනුව තමාගේ ශරීරයේ තනිකර අසුභ ගොඩක් බව දැකින දැකිය හැකි වන ආකාරයෙන් අසුභ සංඥා භාවිතා කළ යුතුයි. එවනුව මරණ සංඥාව භාවිතා කළේ කියනවා මරණයෙන් පසු මේ ශරීරයේ සිදුවෙන ස්වરૂපයේ දකිනින් එහි ගැටි අසුභභාවයේ දැකිය හැකි වන පරිදි මේ මේ මා දක්නා කරුණු තුනක් කියේ මේකට එළිය තව කරුණු තියෙනවා ඇති එතකොට මේ කවදාවත් සමහර විට නොකර ඇති ආහාරයේ පටික්කුල සංඥාව ගැන හැඟීම ආහාරයේ පිළිකුල් වශයෙන් දක්නා සංඥාව තමයි ආහාරයේ පටිච්චෝල සංඥාව කියන්නේ. බුදුරජාණන් වහන්සේ මෙහි වෙනත් තැනකදී පාඩයක් දක්වලා තිබෙනවා මේකේ වටිනාකම පෙන්වන්න කිරීම සඳහා ඒ පාඩේ ඉදිරිපත් කියන්නේ ඒ පාඩේ විස්තර කරනවා ඒ කබලේකාර ආහාරයේ දික්කේ පරිඥාතේ පංචකාම ගුණිකෝ රාගෝ පරිඥාතෝ හෝති පංචකාම ගුණිකරාගේ පරිඥාතේ නත්තේතං සංයෝජන යේන සංයෝජන සම්මුතෝ අරිය ශාවකෝ පුන ඉමන් ලෝකන්නාගච්ඡේ යති මේ කනපන ආහාර ගැන මනමින් පිළිසඳ දැනගත්තා නම් ඔහු පංචකාම ගුණයම මනමින් පිළිසඳ දැනගත්තා වෙනවා මේ පංචකාම ගුණේ මනමින් පිළිසඳ දැනගත්තා නම් ඒ උතුම් ආර්ය ශ්‍රාවකයා මේ ලෝකයේ නැවතෙන කාමරාග පටිඝානි සංගෝල ධර්මයන් නැති කරනවා අනාගාමී තත්ත්වයටපත් වෙනවා කියන එකයි අදහස. එතකොට ආහාරයේ පටික්කෝල සංඥා මේ විදිහට ප්‍රායෝගික වශයෙන් අත්දකින්න බලන්න. කෑම ටිකක් කන්නට ඉස්සෙල්ලා ඒ එක දෙස බලාගෙන සිටින්න මේ ආහාර මේ විදිහටම තිබුණොත් දවසක් දෙකක් වගේ මේක කොයිතරම් දුක දහමන කත්තේටපත් වෙනවද පිළිණු වෙනවද වගේම කුණු වෙනවද දකින්නට කන්නට තියා දකින්නට තප්පේ තත්ත්වයටපත් වෙනවා නේද කියලා ඒක සිතින් දකින්න. ආහාර ගන්නට ඉස්සෙල්ලම මේ පිළිකුල දකින්න. අපි මේ රස කර අපිට උන තේදා කිරි දාලා තේකක් හදලා බොන්න හදනවා කියන්නේ මේ තේ එක දවසක් කියලා බලන්න මං කියපේක බොරුද කියලා බලන්න කොයි තරම්නම් දුකට හමනවද කියලා ඒ කෝපයේ තියෙන කෝපයේ තීර්ෂය පවා බොහෝ වේලා සෝදන්නට වෙනවා ඒ දුකට යවන්නට බලන්න බොරුද කිය. එතකොට ඒ විදිහට පළමුවෙන්ම ඒක තේරුම් ගත යුතුයි. ඊට පස්සේ ඒවා අනනවා, අතින් අනනවා නම් Taman බලන්න ඒවා කොයිතරම් දුරට අපිරිසිදු භාවයට පිරිසිදු ආහාර අපිරිසිදු භාවයටපත් වෙනවද. දැන් ඇස් දෙක තියාගෙන ආහාර කඩට අරගෙන හපන්න. එකපාරට කලබලේ කපන්නටත් එපා කලබලේ කෑම කන්නටත් එපා මේ සඳහා පැය කාලක් භාගයක් හරි කෑම ගන්නට වැය කළාට කිසිම වරදක් නැහැ ඊට වැඩි කාලයක් වැය කළත් කමන්නේ පුළුවන් තරම් හපන්න හපනකොට මුව ඇතුලේ තියෙන ආහාරවල ස්වરૂපේ සිතට පේන්න ඕන ඒක නිමිත්තක් වශයෙන් දැස්නේ වෙන්න එහෙම පේන්නේ නැත්නම් හපලා හපලා හපලා හපලා ඉවරේචි ටිකක් අතට එළියට ගන්න S2 ඇරලා බලන්න පුළුවන් නම් නැවත ඒවා කටට ගන්නට ගන්නට පුළුවන් නම් ගන්න. කොයිතරම් පිළිකුල් ස්වરૂපයට මේකපත් වෙනවද කියලා දැකිය යුතුයි සිතට පෙනී ආයත. මේවා පිළිකුල් පිළිකුල් කියලා හිතන එක වෙන දෙයක්. සිතට දකින් සිතින් දකින්න එක තවත් දෙයක්. දැන් මේක ගිලිනවා. ගිලිනකොට යන්නේ පමණ මන්දට ආමාශයට. දැන් මේ විදිහට ආහාර මොහයතුලේ තියෙන ආහාර පිළිකුල් පහරයට පත්වන ආකාරයේ දැක දැක විනාඩි 3 4ක් විතර ආහාර ගත්තාට පසුව දෙවෙනි අධිර වශයෙන් මෙහෙම කටයුතු කරනවා. දැන් මම මේ ගත්ත ආහාර උගුරේ ඇඟිල්ල ගහලා දැන් මම වමනය කරනවා. වමනය කළාට පස්සේ මේ ආහාර කොච්චර දුකක් තියනවද දකින්න කොච්චර අප්‍රියද කොච්චර පිළිකුල් දෙයක්ද කියලා බලන්න ඕනේ. අය මේ දැන් ගන්න ආහාර ටික දැන් මේ වමනේ කරා. වමනේ කළාට පස්සේ වෙන කෙනෙකුට තියත් Tamanටවත් දකින්නට බැහැ ඒවා. Tamanටත් දකින්න අපේ ඊතරම්ම දුබල. නීතරම් පිළිසිදු ආහාර, නීතරම් සුවඳමන මේ ආහාර මේ දුකට හමන தත්ත්වයට පත්ුනේ කොහොමද කියලා බලන්න. එහෙනම් බලනකොට තේරෙයි මේ ආමාශයෙන් ගලන විවිධ පිට සෙනාදී කොටස් සමග මිශ්‍ර වෙලා මේවා මේ තරම් දුක දහමන තත්ත්වයට පිළිකුල් තත්ත්වයට ජුක්ෂාජංග තත්ත්වයට පත් වුණා නේද කියලා. ඒවා තමයි මේ රස කර කර කන්නේ. දැන් මේකත් දැක දැක ටික වෙලාවක් ගන්න. ඊට පස්සේ තුන්වෙනි අධ්‍යයන වශයෙන් ඒ තුන්වෙනි අධ්‍යයන කියන්නේ මේ දැන් විනාඩි දෙක තුනක් අරගෙන කළා නම් මේක තවත් විනාඩි දෙක තුනක් ඊට පස්සේ මේ කරන්නේ. දැන් පැය 5කට පමණ උඩදී අතරමාර්ගකට 5කට පමණ උඩදී ගත්තු ආහාර Taman අරගත්තා නම් ඒවට මොනවද සිදුවලා තියෙන්නේ කියලා බලන්න මහා බඩවැල් වල උඩ කොටසේ අසෝචි දිය කරලා තියෙනවා නම් ඒ වාගේ තත්ත්වයේ පවතින ආහාර කොටස් තියෙනවා මම ඒවා දැකලා තියෙනවා ඒවා බඩවැල් ඇතුලේ පහළට පහළට යනකොට ඝන භවයටපත් වෙනවා අසෝචි භවයටපත් වෙලා බඩවැල් වල ඉර වෙලා තියෙනවා මේකේ අපේ ගනු ලබන මේ ආහාර මේ தත්ත්වයට මේ තරම් දුගදහමන தත්ත්වයට මේ තරම් දකින්න අප්‍රිය தත්ත්වයට පත්ුනේ කොහොමද කියලා බලන්න. මේ තරම් දුගදහමන මේ තරම් පිළිකුල්ලෝ මේ තරම් දකින්නට අප්‍රිය தත්ත්වයට පත්න ආහාරයක් මේක කියන එක අවබෝධ වියයිද? නිකන් හිතනවා නෙවෙයි තමන්ම මේවා සිතින් දැකලා අවබෝධ කරගන්නවා. ඊට පස්සේ ඇස් දෙක ඇරලා අතින් ආහාර ගන්න ඇඟිලි දෙස බලන්න. ඇඟිලි වල අර ආහාර ගෑවිලා තියෙන අපවිත්‍රභාවය තමාට පේන්නට දැන් මුව කටට අරගෙන මේවා අපනවනේ. අපනකොට ඔය දත් ඇස්සේ ගෑවෙනවා, තොල් ඇස්සේ ගෑවෙනවා, උඩු තල්ලේ යටි තල්ලේ ගෑවෙනවා. මම දැකලා තියෙනවා මිනිස්සු කෑම කකා ඉන්නකොට කතා කරනකොට ඔව් තල් තල් තගාරේ මේ තල් තොලපටේ උඩ උඩ තල් මුල හරියේ එහෙම ගෑවිලා අතිශය මට නම් ඒක දකින්නකොටත් අප්පේ එතකොට එවැනි අප්‍රිය තත්ත්වයකටපත් වෙනවා මේ කටට දාලා හපනකොට මේ ආහාර ගත්තාට පස්සේ මුව අප්‍රියට දත් මැදලා පිරිසිදු කලේ නැත්නම් ওই ආහාර කැලි තැන්පත් වෙලා බැක්ටීරියා බැඳලා අතිශයින් දුගනාමන තත්ත්වයකටපත් වෙනවා මැලියම් වගේ බැඳෙන තත්ත්වයකටපත් වෙනවා සමහරු කතා කරනකොට ළඟින් ඉන්නට බෑ දුබදයි මේ මේ තරම් දුකට හැමන තත්ත්වයකටපත් වෙන ආකාරය තේරුම් ගන්න දැන් තවත් තවදුරටත් ආහාර ගන්නවා මේක කටකින් ආහාර ඇතුල් කළාට කටවල් 9කින් මේවා පිටවන ආකාරය දකින්න මේෙන් අසුචි වැක්කෙනවා මේ මෝත්‍රා වැක්කෙනවා මුළු ඇඟෙම දහඩිය වැක්කෙනවා මේ උරුණු තෙල් කරනවා සතු කරනවා කෙල කරනවා සෙම කරනවා කබ කඳුළු කරනවා කලාඳුරු කියන කන්නේ ගලන දුකන හැමන දෙයක් ගලනවා මේ ඔක්කොම එක කටකින් දාන ආහාර කටවල් නවයකින් පිටවන ආකාරය දැකිය යුතුයි. මේ ඔක්කොම නිපදවන්නේ මේ ගන්න ආහාර. මේ අය දන්නවා මේ දේ වැඩි ආහාර ගත්තොත් මිනිස්සු මහත් වෙනවා, මේ දේ වැඩි වෙනවා, පිට වැඩි ආහාර ගත්තොත් පිට වැඩි වෙනවා කියලා දන්නවා. සෙම වැඩි වෙන ආහාර ගත්තොත් සෙම වැඩි වෙනවා කියලා ගන්නවා ආහාර ගත්තොත් මහත් වෙනවා ආහාර නොගත්තොත් කෙටි වෙනවා කියලා ගන්නවා මේ ඔක්කොම හේතුව ආහාර නිසා මේ ශරීරය නිකද වෙන නිසා ශරීරේ රූප කොටස් නිකන්ත එහෙම නැති නැති යනවා නැති නැති යන කොටස් පෝෂණය කරන්නට ඕන නලත්තු කරන්නට ඕන ආහාර පාන දෙලි. එතකොට ඒ ආහාර පාන තුළින් තමයි මේ ශරීර කොටස් ඔක්කොම නිපදෙන්නේ. මේ නිපද වෙන කොටස් දෙස බලන්න මේ ශරීරයේ මේ මේ ජරා පවිත්‍ර කොටස් මේ ආහාර තුළින් නිපදවනවා නේද කියලා. උදාහරණ වශයෙන් මේද කොටස් තේම දැක්කොත් කුණුවෙච්චි බටල් වගේ ওই මහත මිනිසුන්ගේ බටවල් බඩවල් වල තියෙනවා මම දැකලා තියෙනවා අඟල් 4 5 6 තරම් ඝනකම මේද තට්ටු. පින්නට අප්‍රියයි. ඒ තරම්ම සිනිගඳ ගන්නවා. කුණුවෙච්චි බටල් වගේ. ඒ වගේම තෙල් උරනවා ඒවා වැඩි ප්‍රාර්ථනා පස්සේ. ඒ දහඩිය වශයෙන් පිළිතුරු වෙන්නේ ඒවා තමයි වැඩිපුර. එතකොට මේ දැන් තමන් හිතනවා නම් බටර් ටිකක් කිරි ටිකක් වැනි මේදී ආහාර ගන්නවා මෙවැනි ජාතරා මේද ගොඩවල් නිපදවන දේවල් නේද මම මේ ඇතුල් කරන්න කියලා දැකියේ. අපි හිතමු කිසිම අපිරිසිදු භාවයක් නැති ඇපල් කෑල්ලක් වැනි දෙයක් කනවා එක. ඒ කනකොට කෙලෙස් සමග මේවා මිශ්‍ර වෙන ආකාරය දකින්න අසුචි මල්ලට වැටුණාට පස්සේ වමන මල්ලට වැටුණාට පස්සේ කොයිතරම් පේශන දෙයක් අසෝචිනි ගොඩකට වැටුණාට පස්සේ අපිරිසිදු වෙන්න ආසේ තනිකරම ආමාශගත වූාට පස්සේ ඒවා අපිරිසිදු භාවයට පත්වන ආකාරය දකින්න. මේ විදිහට ආහාරයේ පටික්කොල සංඥාව එකවරක් ඇති කරගෙන මන්දී දෙවරක් වුන් මට 10 12 සියවරක් නෙවෙයි. බොහෝ වාර ගණක් ප්‍රගුණ කළ යුතු වෙනවා. මේ ප්‍රගුණ කරාට පස්සේ ඒ ගමන්ම Taman දකින්න මේ ආහාර දුක්ඛ සත්‍යයක් වශයෙන් සහ දුක්ඛ සමුදය සත්‍යයක් වශයෙන් ආහාර හොයන්නට නොඑක ආකාර රැකී රස්සා ගොවිතැන් කටයුතු කරන්නට වෙනවා මිල මුදල් හොයන්නට වෙනවා මේ ඔක්කොම දුක් නිකම්ම ආහාර ලැබෙන්නේ අර අනුරුද්ධ කියන කුමාරයා අනුරුද්ධ මහරහතන් වහන්සේ ආහාරෙන්නේ කොහෙන්ද කියපුවාම මේ සුර කියන්නේ පිඟාණෙන් කියලා එයා මොකක්වත් දන්නේ එහෙම නෙවෙයි ආහාර ලැබෙන්නේ ආහාර ලැබෙන්න කොච්චර දුක් විඳින්නද ඒ ආහාර නිකම් බඩු ගෙදෙට්ට එන්නේ නැහැ අපි ගිහිල්ලා ඒවා ගේන්නටත් වෙනවා ගෙන්න ගන්නටවත් වෙනවා ඒවා නිකම්ම කන්නටත් බෑ ඒවා පිළියෙල කරන්නටත් වෙනවා මේ ඔක්කොම දුක් ඒ ආහාර ඊට පස්සේ දුක් විඳලා ওই විදිහට හදලා දැන් කෑවා කියලා හිතමු කෑවට පස්සේ ඔය හරි මනවින් කිරේවා කියලා හිතමු කිරේවට පස්සේ දුක් මොකද අසෝචි කරනවා මෝත්‍රා කරනවා සෙන්සට් ආදී ගන්නවා මේවා සෝදා කරනවා පවිත්‍ර කරන්න තෝරන ඒවා දුක් මේ ආහාර දිරේවට පස්සේ අපි හිතමු අධික සීනි වැඩි වුණා නම් සීනි වැඩි වීමේ දුක් ඇති වෙනවා අධික මේද ආදී වැඩි වුණා නම් මේද වැඩි වීමේ දුක් ඇති වෙනවා ශරීරය තුළට අනවශ්‍ය දේවල් උරා ගත්තා නම් එහෙම පොල් කැන්සර් පිළිකා වැනි දේවල් හැදෙන පිළිකා කාරක වැනි දේවල් උරා ගත්තා නම් එහෙමෙන් ඒවෙන් පිළිකා වැනි තත්ත්වය ඇති වෙනවා ආහාර දිරෙව්වක් දුක අපි හිතමු ආහාර දිරෙන්නේ නැහැ කියලා වමනේ එනවා පාචන එනවා උපකාර වෙනවා බඩ රෙද්දෙනවා නැත්නම් ආහාර විෂ වෙනවා නොඑක ආකාර රෝග හැදෙනවා ආහාර දිරෙව්වත් දුකක් නොදිරෙව්වත් දුකක් ඒකාන්ත වශයෙන්ම ආහාර දුක්ඛ සත්‍යයක් වශයෙන් දැකීදී ඊට අමතරව මේ ආහාර දුක්ඛ සමුදය සත්‍යය තනිකරම දුක් ලබා දෙන දෙයක්. Taman තේරුම් ගන්න ඕන තේරුම් යාවි තේරුම් ගොස් තිබෙන්නට ඕන මේ ශරීරයේ කියන්නේ තනිකරම දුක්ඛ පුණ්‍යයක්. මේ දුක් ගුලිය පවත්වාගෙන යාමට දාන සත්‍ය ධර්ම මේ ආහාර කියන්නේ. සම්නිකරම දුක මේ ශරීරය ඒ දුක පවත්වාගෙන යන්න දාන ප්‍රත්‍යක් ආහාර කියන එක කියන්නේ දුක්ඛ සමුදය සත්‍යයෙන් ගිල්ලන්නේ. ආශාස කර කර ගිල්ලන්නේ තනිකර දුක්ඛ සමුදය සත්‍ය. ඒක තේරුම් ගන්න. මේ ආහාර කෙරෙහි ආශාවක් ඇති වුණත් එහෙම ඒ රස තණ්හාව නිසා කොයික් තමන් සමාහට වතකම් කරනවා සමාහට සතුම් මරන ඔය කායික වාචික මානසික දුෂ්කර මේ මුසුදුසු ක්‍රියා කරනවා කියන්නේ අකුසල ක්‍රියා කරනවා සංසාරේ පුරා විදිහට කළා සංසාරේ මේ ආහාර කෙරේ ආශා කරනකොට මේ ආශාවන් දුක් සමුදය සත්‍යයක් වෙන්නේ ඒ නිසා නැවත නැවත සංසාරික දුක් නිදින්නට සිදුවන අනික්කරම දුක් සමුදය සත්‍යයක් කියලා තේරුම් ගන්න. අපි මේ දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් ආහාරයට ඇලුම් කරනකොට ඇලුම් කරන්නේ මොනවලද කියලා ඊළඟට බලන්න බලනකොට Tamanට තේරෙවි මේ ආහාර වලට ඇලුම් කරනවා කියන්නේ මොනවද මේ ආහාර වල තියෙන මූල ධාතු හතර මූල ධාතු වල හතරේ තියෙන උපාදාය රූපයක් තියෙන රස රූපේ කියලා. පඨවි ආපෝතේජෝ වායෝ මේ මූල ධාතු හතර වර්ණ ගන්ධ රස ඕජා උපාදාය රූප හතරෙන් හතරක්. ඒකේ මේ රසය ඕජාව ওই දෙක නිසා තමයි විශේෂයෙන්ම රස රූපේ නිසා තමයි රසයේ දැනුණාට පස්සේ රසයට යැලෙන්නේ මිනිස්සු ආහාරවල නෙවෙයි යැලෙන්නේ. ඒ රස සංහාවට ඇලෙන්නේ මිනිස්සු හිතන්නේ ආහාරවලට ඇලෙනවා කියලා. මේක තේරුම් ගන්න මේ රස සංහාව ගෙන දුන්නේ කොයි තරම් ජහචරාවක් කෙරෙහිද කියන එක තේරුම් ගන්න. මේ රස සංහාව ගෙන දුන්නේ කොයි තරම් දුකකටද දුක්ඛ සමුදය සත්‍යයකටද කියලා තේරුම් ගන්නට ඕනේ. දුකට ඇලෙනවා නම් ඒක මෝඩකම. දුක්ඛ සමුදයකට ඇලෙනවා නම් ආශා කරනවා නම් ඒකත් මෝඩකම. අර්ථ අරතනම් අපවිත ජරාගඩකට ඇලෙනවා නම් ඒකත් මෝඩකම. මේවා තේරුම් ගන්නට නැහැ සත්‍යයන්ට ආහාර ගැනීමත් ලොකු දෙයක් ආහාරත් ලොකු දෙයක් ආහාර වලට බැඳිලා ඇලිලා රස තුනමෙන් වැටිලා කටයුතු කරනවා. ඇත්ත වශයෙන්ම ආහාරයේ රසයටත් නෙවෙයි ඇලෙන්නේ ඒ නිසා ඇතිවන වේදනාවට ඇලෙන්නේ. එතනයි තණ්හාව ජනිත වන්නේ. මේ විදිහට ඉන්ද්‍රිය පහටම හමු වන අරමුණු කෙරෙහි යථාභූත ඥාන දර්ශනයක් ඇති කරගත්තොත් ඒ තුළින්ම වත් කෙනෙකුට අනාගාමී මාර්ගය ලබන්නට පුළුවන් බවයි අර මා කලින් කියපු පාඩේ බුදුරජාණන් වහන්සේ දැක්වේ. ඒ පිළිබඳ විස්තර කතා කළා නෙවෙයි කෙටියෙන් මතක් කිරීමක් පවණයි ශිල්පත් කළේ. ඊට පස්සේ ශරීරයේ පිළිකුල් භාවය ශිල්පත් කරන්නේ. මේ ගත්තු ආහාර වමන බවට පත්වලා තියෙනවා. දැන් Tamange ශරීරයේ උදර කොටසේ අමාශය තුල වමන වාස්තවදනම් කිවි යටි ආකාරයේ දුක දමන ආකාරයේ කැකෑරෙන ආකාරයේ තේරුම් ගතියි. එහාට මෙහාට පෙරලි පෙරලි කැකෑරෙන ආකාරය තේරෙනවා. තමාගේ බඩවැල් ඇතුලේ අසුරකි පිරලා හිර වෙලා පැවරිලා තියෙන ආකාරය තේරෙනවා. තමාගේ මෝත්‍රාශේ මෝත්‍රා බෝතල් ගණන් පිළිලා පැවරිලා තියෙන ආකාරය තේරෙනවා. ආමාශයේ පිට තියෙනවා, ශ්‍රම තියෙනවා, සැර තියෙනවා, ඔක්කොම තියෙනවා. සමහර විට ආහාර ගරගෙන ටික වේලාවකට ගියාට පස්සේ මේ උඩට එනවා තෙම මුලි කුලි. ඒක දකින්නට අප්‍රයයි. මේ ආමාශය තුල බඩවැල් Tamange උසමෙන් පස් ගුණයක් දිගට පස් ගුණයක් පමණ දිගට තියෙන ගුලි ගෑයිලා බඩ තුල ගෙව කරලා. එයා කියවියෙන් දැකලා නැත්නම් අඩු වශයෙන් රූපයකින්වත් දැකලා බලන්නේ. ඒවා අතිශයින්ම පිළිකුල් අතිශයින්ම දුමලයි. මේ ආමාශයට තන්නිකර දුකට හැමන වායුවෙන් පිළිලා තියෙනවා. මේ වායුව පිට වුණොත් එහෙම පැත්තකට ඉන්නද බෑ කෙනෙකුට. ඒ තරම් දුබන හැමන වායුවක් තියෙනවා. මේ ආමාශය තුළ මම දැකලා තියෙනවා අගල් 9 10 ටික පණුව එල්ලිලා සිටිනවා. යම්තන් රෝස පාට රූල් කහ පාට තද දිග පණු. පුංචි පණුව කිරි පණුවන් වෙන්නේ දහස් ගණන් වෙනවා. පණුව 10 සමහර වෙලදී. ඒක තුළින් නේද තට්ටු තියෙන. ඒ නේදවල මා කලින් කිව්වේ කොයිතරම් දුබන හමුනවද පිළිගොල්ද ඒක උඩින් ඒ වන්තර මේ කුණු ලේ තියෙන තනිකරම මේ ලේ වල තියෙන දුබන හමන සිනිදරා. ආමාශයේ වටේට සියුම් සිවියකින් වහලා තියෙනවා. ඒ සියුම් සිවිය නිසා පැවැටලා සිටිනවා. මුළු ශරීරයේ මේ සියුම් සිවිය ගැලෙව්වත් එහෙම කොහොමද තත්ත්වය කියලා බලන්න. නිකන් මේ ශරීරයේ පිළිකුල් පිළිකුල් කියන එක හිත හිතන එක නෙවෙයි. සම්මේකේ මේ මිනී කපනවා දැකලා තියෙනවා නම් නැත්තම් මිනී කපන DVD එකක්වත් දැකලා තියෙනවා. බෙල්ලේ මුල ඉඳලා දිවත් එක කකුල් දෙක මුලටම මේ පළල ඉවරලා මේක ඇතුලේ තියෙන දේවල්, පපුවේ තියෙන ඇඩකඩු ටික දෙපැත්තට දාලා ඉවරලා ඔක්කොම එකට එකට සම්බන්ධ වෙලා තියෙන ඔක්කොම ටික එළියට ඇදලා ගන්න මේෂේට කියලා කපලා කපන්න. ඒ ගන්නකොට ඒක ඇතුලේ තියෙන කෑලිය දසු ස්වરૂපයේ දුක්ඛද ඒකේ තියෙන පාටවල පිළිකුල තේරුම් ගන්නවා. එන හැදී නිකන් කළු පාටට උරු අපවිත්‍ර පාටක් තියෙන. අක්මාව අපවිත්‍ර පාටක් තියෙන. මේවා මහා දුගලහමන බඩවල්. මේවා ඔක්කොම ඇතුලේ දාගෙන හංකඩයකින් උඩින් වහගෙන මේ දඟලන්නේ. දැන් ඒක අපි හිතනවා කෙනෙක් මූණ දැකලා සතුට වෙනවා කියලා. ඒ පුද්ගලයාට තේරුම් ගන්නට බෑ මේ මූණේ ඇතුලේ තියෙන්නේ තනිකර හිස් කබලක් කියලා. මේ හිස් කබල දැකලා නැත්නම් අද වශයෙන් පින්තූරයකින්වත් බලන්න හිස් කබලේ හැටි මොකද්ද කියලා. මේ හිස් කබල ASCII ඉරනකොට ඉරලා මම බලලා ඉරලා ඇතුලේ තියෙන මොලේ දකින්නකොට ඒ මොලේ තියෙන ආකාරය කොයිතරම් කැටද කියලා දකින්නට පුළුවන් මේ මොලේ පිළිලා හිස් කබල තියෙන. මේ මූණ ලස්සනයි කියන මිනිස්සු මේ එකක්වත් දන්නේ නැහැ. එතකොට මේ හැමෙන් අස්සේ මූලේ තියෙන හැමෙන් අස්සේ මේදක් තියෙනවා, මසුත් තියෙනවා, ලේත් තියෙනවා, දෙකක් හැමනම්. යම් කෙනෙක් මූණ ඉඳිනවා නම් අපි හිතන නලල ඉඳිනවා කිය. කාට් ඉස්කට්ට වසාගෙන තියෙන හම් කැල්ලක් මේ ඉඳින්න කියන එක තේරුම් ගන්න. වෙද දෙයක් නෙවෙයි. අඟල් කාලක්වත් දැනකම නැහැ. හම් කැල්ල. ඒක යටින් තියෙන ඉස්කට්ට. ඉතින් මේ හං කෑල්ලේ තියෙන මත පිටහම ගැරිලා ගියා නම් එහෙම තත්ත්වය කොහොමද කියලා බලන්න. අපිටම කෙඳින ඉඳින ආශා කරන එක කොටසක් ශරීරේ. එතන තුවාලෙලා සැරව කෙලිලා දුක දහමන තත්ත්වයට පත් වුණොත් එතන ඉඳින්න පුළුවන්. ඒ ශරීරයෙන් බැගිරෙන්නේ මොනවද කියලා බලන්න. නව දොරකින් ජහතරවල් බැගිරෙනවා. මේවා තියෙන්නේ බැගිරෙන්නේ කොහෙවත් කියලා නෙවෙයි ශරීරය ඇතුළේ තියෙන්නේ. ඒවා ඒකාන්තයෙන්ම පිළිකුල් කියන එක සමාගයේ සිට තුළ ඇති වෙනවා. ඒ තුළින් ධ්‍යාන උඩ සිටපත් කරගන්න පුළුවන්. අර කලින් කියපු ධ්‍යානසෝ විඳින්නට පුළුවන්. ඔය විදිහට බැලුවා නිකම් මේ විදර්ශනා ටිකක් භාවනා කරනවා වගේ නෙවෙයි සමතයක් භාවිතා කළ යුතුයි. දැන් මේ විදිහට පිළිකුල දැකලා මරණයටපත් වෙනවා කියලා. මේ මේ විදිහට කවලා කෝලා ආරක්ෂා කළා මේක නඩත්තු කරලා කොච්චර මේවා කරා නැරෙන වෙලාවට මැරෙනවා. මැරුණාට පස්සේ මේ මිනිහට මොකද වෙන්නේ කියලා බලන්න. ටික දවසක් ටික වෙලාවක් යනකොට දවස් දෙකක් යනකොට මේ මිනිහ අව පැහැ ගන්නවා. තනි කරලා පැහැ ස්වරූපේ නෑ කළු පායට ගුරු නිකන් අව පැහැයක් ගන්න. අප්‍රියයි දකින්න ඔය මූණේ කවුද ගන්න දේවල් වලලා ඒ මිනිසුන්ගේ අප්‍රියත උරුපේ පහර තියෙනවා. නාස්වලට කැම පුදුම් කෑලි කොටලා. ඒවෙන් බලන ඕජස් එහෙම බලන නිසා කොටලා තියෙනවා. ඒක මහලා තියෙනවා. නැත්නම් මෙම්බාම් කරලා ඒ ගඳ දුබඳ ආදී తాවකාලික යටපත් කරලා ඊට පස්සේ මේ මලමිණිය Taman කියලා එතන Tamanගේ ඇඟට වෙන දේ මේ බලන්නට ඕනේ. කොහෙටවත් ඉන්න මලමිණියක නෙමෙයි. එතකොට Tamanට තේරෙනවා මේක ඉදිමෙන ආකාරය. මම දැකලා තියෙනවා කලින් ඊට වාරන්නේ ශේදී වෙනසාගත් මිනිහෙක් සුමානයක් විතර ගිහිල්ලා ගිහිල්ලා තිබුණා. හිතන්නටවත් බෑ මේ තරම් විශාල ප්‍රමාණයකට මිනි මිනිය මෙහි කොහොමද ඉදුනේ? මුස්ලිම් කියන්නේ අපේ විශාල ඒකෙන් ගලන ඕජස් නාස් වලින් අරේකින් ගැදෙලා ඒ පැත්තම අඩි 10ක් විතර පලාතක්ම තනකොළ ගස් පවා මැරිලා නැත්තම් තනිකර අඩු පැහැති පාටකටපත් වෙලා පලාතින්ද බෑ මැස්සෙක් ගඳ මේක සත්‍යයට මේ ශරීරයටපත් වෙනවා ඊට පමණක් නෙවෙයි මේ ශරීරෙ කුණු වෙනවා කුණුයි කොණේ යනකොට මේකේ පණුව ගහනවා අසුතුම පණුව ගොඩක් ඉන්නේ කොහෙන් එනවද මේ පණුව කියන්න දන්නේ නැහැ සංස්කේතක වශයෙන් උපදින පණුවන්ගෙන් මේක පිටි ඉතිරි යනවා. පණුව ගහලා කුණුවි කුණුවි පලා තියෙන දරුව ගිහිල්ලා ඇක්ටර්ස් සැකිල්ල බවට පත් වෙනවා. මේ ඇට සැකිල්ල ඇත්ත වශයෙන්ම දැකලා නැත්නම් අඩු වශයෙන් පින්තූරකින්වත් බලන්න ඇට සැකිල්ල හැටි කොහොමද කියලා. එහෙම දැක්කට පස්සේ තමයි යනකොට ඇට සැකිල්ල යන හැටි බලන්නේ. තමන්ගේ අතගෙන උසවනවා නම් පහත් කරනවා නම් ඒකේ තියෙන ඇටකටු ඉස්සෙන හැටි පහත් වෙන හැටි දකින්න. දෙල්ල එහාට මෙහාට හරවනවා නම් දිස්කට එහාට මෙහාට යන හැටි බලන්න. ශරීරය ටිකක් එහාට මෙහාට පද්දවලා බලන්න මේ ඇට සැකිල්ල එහාට මෙහාට පැද්දෙන ආකාරය. Tamange සිතට නිමිත්තක් වශයෙන් දැర్శණය වෙනවා. අට්ටික සංඥාව පවා ඇති කර ගැනීම තුළින් අට්ටික සංඥා විකේ භාතා භාවේකතා මහත්ඵලාවෝති මහානිසස්සාමතෝගතාමත පරිෝෂාණා කියලා බුදුහාමුදුරුවෝ දැක්වූ පාඩ තියෙනවා. මේ අට්ටික සංඥා වැඩි වීම තුළින් උනත් මහත්ඵල මහානිසංසය වෙනවා නිවනස ලබන්නට පුළුවන් මේ කියන එකයි මේන් අදහස් කරන්නේ. මේ විදිහට ඒ හරියට අවබෝධ කරනකොට මේ මා කියවනේ ඉස්සදම රූපේ රාගයක් තියනවා නම් චන්ද රාගයක් තියනවා නම් ඒක නැති කරගන්නට නිස්සරණය ලැබීමට කටයුතු කරන්න සිදු වෙනවා කියන්නේ. තමන්ගේ රූපයේ කෙරෙහි තියෙන චන්ද රාගය බාහිර ලෝකයේ කෙරෙහි දේවල් කෙරෙහි තියෙන චන්ද රාගය දුරු කර ගැනීමට ওই විදිහට කටයුතු කරන්නට සිදෙනවා. නිකම් විදර්ශනා පොඩ්ඩක් වඩනවා නෙවෙයි. නිව කාමයන්ගේ නිස්සරණය මේ විදිහට අසුබ භාවනාව තුළින් ලැබෙන ධ්‍යාන ඒවා తాවකාලික නිස්සරණ. නමුත් ඒ తాවකාලික නිස්සරණය ඉෂ්ඨිර නිස්සරණයක් වූ අනාගාමී ඵලය ලැබීමට හේතු උපකාර වෙනවා. එතකොට අනාගාමී වන්නේ අසුබය දැකීමෙන් නෙවෙයි අසුබ අසුබ දෙකම ඉක්මවා යන. නමුත් අසුබය අනිවාර්යයෙන්ම දැකලා දෙන්නේ. මේකට බුදුහාමුදුරුවෝ කියන්නේ අසුබ භාවනාව කියලා නෙවෙයි වැඩිපුර පාවිච්චි කරන්නේ අසුබ සංඥාව කියලා. දකින්නකොටම කෙනෙක් අපිට පේනවා මෙයා ලස්සනයි කියන සංඥාව විශේෂිත තුළ ඇති වෙනවා. නමුත් කවදාවත් මේක අසුබයි කියලා සංඥාවක් ඇති ඉන්නේ ඕනනම් අසුබයි කියලා මෙනෙහි කරලා කල්පනා කරලා දකින්නද පුළුවන්. දකින්නකොටම අසුබයි කියන සංඥාව ඇති වෙන පරිදි ඒ අසුබ සංඥාව තමාගේ සිත තුළ ඇති වෙනකොට අන්න ඒකට කියනවා ඉදමක්ඛාතං කාමානං නිස්සරණං කාමයන්ගේ නිස්සරණය කියලා ප්‍රකාශ කරන්නේ අන්න ඒකටයි. తాවකාලික වශයෙන් ඒ කාල පරිච්ඡේදය තුළදී කාමයන්ගේ නිදහස් වෙනවා. ඒ නිසාම කාමයන් නිසා ඇතිවන යම් කිසි දැවිලි තැවිලි පරිලාහ තියෙනවා නම් දුක් සංතාප තියෙනවා නම් ඒ කුදෙම ඔහු නිදහස් වෙනවා. ඔහුට ඒ අවස්ථාවේදී කාමසිතේ ගැන සිතිවිල්ලක් ඇති කරගන්නට හැඟීමක් ඇති කරගන්නට අදහසක් එන්නේ ඒ වගේ සිත නිදෙනවා. ඒ වගේම නෛෂ්කම්ම සාගතෝ මේ සිතිවිල්ලේ සිට පැස ගන්නවා ඒකයි අර බුදුහාමුදුරුවෝ කියපු පාඩේ ප්‍රායෝගික අදහස. මේ මේව ධර්ම දේශනාව ඉති කොටේස ඊළඟ දවසට අපි ප්‍රකාශ කරන මේ අනුව පිළිපදින්න මේ අනුව පිළිපැදීම තුළින් මේ ඇයටත් නිවස ලබා ගැනීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරමින් මේ දේශනාව දැන් අප නිම කරමු. හොඳයි දෙවියන් දෙන්න ආකාශට්ටාද කියන පාඩේ කියමු ආකාශට්ටාද මස්මා දේවා නාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශට්ටාද බුම්මත්තා දේවා නාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටාද බුම්මත්තා දේවා නාගාමයිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මං පරන්තේ ප්‍රාර්ථනේ කන්නා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන සත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හෝතු සම්බ දුක්ඛා සමුච්චතු මේකල සියලු මුක සර්ව සත්‍ය මේ ඇතිවෙන සංසීමට වාසනාව ශක්තිය දා වේවා අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පුචායනෝ චක්කාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්ව සුඛං බලං ආගාරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිනේ වච රතෝ නිබ්බාන් සම්පත්තේ මිනාතේ ස්මින් ජතු සුපත්තේ වා නිවසති වා